ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤාසරණ සම්පන්නෝ සුදතෝ ලෝකවිදු අනුත් විද්‍යමාන වෙන අයේකේ ප්‍රථම භවග්‍රහ දක්වා වූද දසදහසක් සත්ත්ව, දෙලක්ෂයක් සත්ත්ව, අනන්ත අපරිමාණ සත්ත්ව වර්ගයේද දෙවියන් රත්නයන් ගෞරවයෙන් පිළිගන්න ලැබෙන උස්සව පරිණංගා වූ අනන්ත බුද්ධ ගුණ සම්භාරයක් සම්පෙන්නමේ වූ ඉතිපිසෝ ගාථා පාඨයයි බුද්ධාංග සති භාවනා වශයෙන් අද ජීවත් වනු ලබන්නේ ඉතිපිසෝ ගාථා පාඨයේ ත්‍රිපිටක ධර්මයේ සිය ගණන් සූත්‍ර දේශනාවන් ගතින් ලැබෙන සුද්ධ වූ බුද්ධ ගුණ පාඨය. බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සම්භාරය මේ නාමාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථා පාඨයට සංග්‍රහ වෙනවා සම්පින්දනය වෙනවා. ඉතිපිසෝ ගාථා පාඨය සිහි කළ පමණින් සමාජ සංකාණයට ආචාර්ය අද්භූත අනුසත් දැක්ගන්න පුළුවන් වෙනවා අප කුඩා කාලේ අප දෙමව්පියන් අපට උගන්වලා තියෙනවා අපේ කුපුරන වෙලාවේ ඉතිසෝගාතාව කියන්න සිහි කරන්න අපේ සැල නිවාරණය වෙනවා ඒ වගේම සතේ පුරාගෙන වෙලාවේ බල්ලේ පුරාගෙන වෙලාවේ එහෙම නැත්නම් අවිතේ ගුණේ දැනගෙන වෙලාවේ ඉතිසෝගාතාව සිහි කරන්නේ ඒ අනතුරු නිවාරණය වෙනවා. ඒ වගේම අනාන්තර වෙන ජීවත් වෙන ජීවිතයේ කාඩනම් සතුන්ගෙන් සර්පයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් සොරුන්ගෙන් සතුරුන්ගෙන් යම් අනතුරක් වෙන්න තියෙනවා නම් මේ ඒ අවස්ථාවල නීතිපි සෝදාතාපාතේ දීකල ප්‍රමණිය ඒ සතරාන්තරාය සර්වෝපද්දවෙන් නිවාරණය වී ආරක්ෂාවකට සාන්තිය සැලසෙනවා මේ විදිහට අපට උපදේශ දෙලා තිබෙන්නේ ඈතාතීතේ පටන් උපිසෝ ධාතා පාඨේ කුලින් ජීවිතයට ලබාගත හැකි අනේක ආශ්චර්ය අద్భుත ආනිසංසේත දෙසයි ප්‍රාණ්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පිටිසෝ ධාතා පාඨේ අතුලත් වන දජග්ග සූත්‍රයේ දේශනා කළ අවස්ථාවේදී අමතේව මහා සාගරයේ හෝ වනාන්තර නදක හෝ ආරණ්‍ය රුක්ක මූල ශූන්‍යාකාරයක හෝ යම් කිසි කෙනෙකුට බයක් ඇති ගැනීමක් අන්තරාවක් සංග්‍රහයක් ඇතොත් මේ කිසිසෝ ගාථා පාඨයේ සිහිකල යුතුය කියන අනුශාසනාවක් කළා මේකෙන් ස්වාක්ඛාතෝ ගාථා පාඨයේ එසේ නැතිනම් සුපටිපන්නෝ ගාථා පාඨයේ දීකලීපීට අනුශාසනා කොට වදාලා ඒ සිහිකල පමණින් මා සංඝාත දැති ගැනීම කියන්නම නිවාරණය වී ආරක්ෂාව සැලසෙන බව අවධාරණය සඳහන් කරවදාන අපේ ලංකා දීපයේ දක්ෂිණ ලංකාවේ කාලාන්තික රජ කාලයේදී දීගවාපේ චෛත්‍යයන් වහන්සේ ගොඩනගමින් තියෙන අවදීදී සතරක් කොටෝ දක්වා චෛත්‍ය ගොඩනංවා ඇතිකම වික්ෂුන් වහන්සේලා පවා ගල්ගඩේ වැලිය ආදී පදෙමින් මේ චෛත්‍ය කර්මාන්තයට සහයෝගය දුන්නා. ඒ අතර තරුණ වික්ෂුන් වහන්සේලා චෛත්‍යරාජන් වහන්සේ උඩට ඒ අවශ්‍ය දේවල් දීලා ආපසු බලසෙන්දනාත්තේ පරිවිසලා වැටෙන්න පටන් ගත්තා. විනෝතිය ස්වාමීන් වහන්සේලා උපදෙස් දුන්න ඇහෙන්නේ කියලා ඉතියා එවැනි ගජබ්ද සූත්‍රයේ තීකරන්නේ කියලා උන්වහන්සේ දගද්ද පිළිසුනා රතේ වාදය කියනකොටම මේ චෛත්‍යයේ ලෙවන්නකට සමතලාවට ගමලක් තිබුණ චෛත්‍ය ගල්භයේ ලොකු ගඩොල් දෙකක් ඉස්සරහට පන්න වෙලා මේ ස්වාමීන් වහන්සේ දෙපාරට ආධාර වුණා. මෙතෙන්ට ඊළඟටල සුවසේ දිනක දක්වා ගත්තා. මේ අසේතුනිකෝ ගඩොල් වලට සංඥාවක් දුන්නේ කවුද? බුදුගුණ ධර්මයෙන් තියෙන ආනුභාව බලයෙන් මේක නිසා අචේතනික වස්තුන් පවා නීනවාදාදි බුදු ගුණ සාම්ගුණ සංගුණය පිළිගන්නේ ඇතමෙන් පැහැදිලිව දකින්න පුළුවන්. එනිසා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, පරිනිර්වාණ මංගල්‍ය කියන ත්‍රිවිධ මංගල්‍යයක් උදාවන මේ ලෙසක් බොහෝ දවසේදී පෙර ගමන් වශයෙන් කරන්නේ කොල්ලගෙන ධර්ම දේශනාවට බුද්ධානුස්සති භාවනාව සම්බන්ධ ධර්ම කතාවක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අපි ආශිර්වාද පූර්වංගම සන්තෝෂේ ප්‍රකාශ කරනවා. ඊටා මේ බණක සාංගන සීල දෙනාම ඊමාල බුදුරජාණන් වහන්සේ සිටින් මවාගෙන උන්වහන්සේ ඉදිරිපිට මේ ගුණ කටනේ කරනවා ශ්‍රවණේ කරනවා කියන්නේ අරමුණක් ඇතව සමාධිගත මේ ධර්මයට සමන්ගෙත්වා කියම කරුණාවෙන් ආරාධනා කරනවා විශේෂයෙන්ම මේ කවුරුද 2500 85 පෙර සිද්ධාර්ථ ගෞතම ශාස්ත්‍රීය සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝමගාර වැඩ ඉඳගෙන ලෝතුරා බුදුබාට පැමිණියා. ඒ කරුවක් වෙන වහන්සේ මේක විසි අසංකේය කල්පලාපයෙන් පෙර නෑනියම් කඩපිලිකියාගල මහසවණේ තියෙන නියම අද්දවසක් මුළුවේ නෑනියම් ගොඩ ගන්න දවසේදී සුද්ධාවාස වාසී බ්‍රහ්ම රාජයේ දිනකට දෙනිලා මේ නෑනියම් උපකාර කරන කළගුණ දාන දීල පුත්‍රයාගේ මනසට උරදිනා ප්‍රාර්ථනාවක් ඉහිගන්නවා පෙළගුණ ගන්න, පෙළගුණ සැලකන, තමදී තමාගේ දිනකට දෙමෝපියන්ද සැලකන මේ වගේ ධර්මන්ත ගෝතුරා බුදු වෙන කුණුනි කියන මේ අදිෂ්ඨානය ඇතුළේ හැටියට බ්‍රහ්ම රාජ්‍ය අතීත තරංගය නිකුත් කළා. මේක මේ මහා සාගරේ දතක් කලක් වේතු මෑණියන් කෙරේ ගෞරවයෙන් සමාකල සීලාදි ගුණාවර්ධනා කරමින් මහා සවරේ තියෙන දීල පුත්‍රයාගේ මනසට වැටුණා ඥානයන්ගේ දක්වන්නේ අසීමිත ගෞරවය කරුණාව ආදරය දලකුණ සමිතේම නිසා මතානාගතේ ගෝතුරා බුදුබව ලැබේවා ආශිර්වාද ගත්තා සැබවින්ම බුද්ධෝහම් බෝධිසාමි මුක්තිවම් මොචනේ පරි තින්වං කාරීසාමි සංසාරෝගා මහබ්බයාකී මේ ශ්‍රේෂ්ඨ බුද්ධ ප්‍රාර්ථනාව විතර නැගුණේ මේ දවසේ ඒ තමයි පළවෙනි මනෝ ප්‍රේධානය ධම්මෝ අවිය රබ්බතේ ධම්මචාරින් කියන බුද්ධ වචනේ සනාත වන තැන එළවත් උන්වහන්සේට මහසවණෙන් ගොඩෙන්ද පුළුවන් වුණා. උන්වහන්සේ මෑණියන්ගේ අවසාන මොහොත දක්වාම දෙවි කෙනෙකුට මේ බ්‍රහ්මීකුට මේ බුද්ධ රත්නයට මේ සියාතින් මෑණියන් උපස්ථාන කළා. අවසාන මොහොතේදී මෑණියන්ගේ මරණ මංචකයේදී මේ පුතුමාගේ දෑත අල්ලගෙන ඒ ගුණවත් මෞකමිය දරුවාට ආශිර්වාද කළා. දෙවියන්ගේ ජීවිතේ සමාජයේ දී රතකා මාතෘ උපකාර කළ සිංහසේ දැනසත් ඇති බුද්ධ පුත්‍රයන් වහන්සේ මේ සිද්ධ කළ මාතෘ උපකාර ගුණේ මහිමය ඔබ මත බුදු වේවා කියලා හදවතින් ආශිර්වාදයෙන් කළා. සැබවින්ම මේ දරුවාගේ සීල සම්මාස්නාර හැබැයි දුරු දක්වාම ඒ ආශිර්වාදයේ දීමේදී ගියා. එදා ඒ මෞතුමියගේ පොඩි අංගම ආශිර්වාදයේ සිතින් දරාගත් මේ උත්තරයන් වහන්සේ සත් අසංකේය කල්පනාත්‍රාකුල අන් අයත ප්‍රකාශන කර සිතින් බුදුබාපතෙන් පෙරම් පුරාගෙන ආවා. නැවත පුරාණ ගෞතම බුද්ධ ශාසනයේදී මනෝ ප්‍රනිධානය අවසන්ව වාක් ප්‍රනිධානය පටන් ගත්තා. එදා පටන් නව අසංකේය කල්පනාත්‍රාක් වචනෙන් ප්‍රකාශ කරමින් බුදුබාපතාගෙන පෙරම් පුරාගෙන ආවා. ඒ කාලය තුළ ඒ කියන්නේ සලකා සංකේය කල්පනාත්තේ තුළ ලෝකුරා බුදුරන් වහන්සේලා සංලක්ෂ දුලස් දහසක් සම්පූර්ණා ඒ බුද්ධ ශාසනයේදී අසීමිත පාරමී පුරා ගන්න සමර්ථ වුණා එදා මෞතුමියගේ ආශිර්වාදයෙන් මොනතරම් පිහිට වුණාද සමාධිපතේ බුද්ධත්වයේ සඳහා යම්බඳු ඡන්දයක්, චිත්තයක්, වීර්යයක්, විමර්ශනාවක් පිහිටියාද ඒ ශක්තිආනුභාවය සංලක්ෂ දොළොස් දහසක් බුදුරජාණන් වහන්සේලා දකින්න, භගින්න, පූජා සත්කාර කරන්න, කන අහන්න, පැවිදි වෙන්න වාසනාවන්තකම ලැබුණා. ඥාත දීපංකර පාදමූලයේදී අෂ්ටාංග සමන්වාගතව ඒ කියන්නේ කරුණ අටක් එක්කාසු වීමෙන් උන්වහන්සේ ලෝකුරා බුදු වෙන බවට නියති වුණාසේ ලැබුණා. එදා පටන් සාරා සංකේය කල්පලක්ෂ හතරක් නෑර ඇතෝ ඒතුන් මාතෝ මේ අමුදරුවන් සාධ්‍ය පවා පරිත්‍යාග කරමින් සමර්ථීකත් පාරමී පුරන්න සමර්ථ වුණා. නිස්සන්තර ආතුභාවයේ දීතා සිට සත්වාරයක් මහා පොළව කම්පා වනසේ බෝධි සම්භාව මත්තක ප්‍රාප්ත කරන්න සමර්ථ වුණා. නරක තුසිත ජීව ලෝකයේ හේතු හේතු නම් දෙව් රජකෙනෙක් ඉපදෙ සිට දසන අසත්කල දේවමෝගේ ආරාධනයේ පිළිගෙන පස් මහා බැලුවලා මේ කාවුරු 2620කට පෙර මාතෘ කුසී ප්‍රතිසංගේ ග්‍රහණය කළා ඒ දවසේදීද දසදහසක් මෝකදා කෝල ආශ්චර්ය අද්භූත ප්‍රාතිහාර්ය සාහසයන් සිද්ධ වුණා එවැගේම උන්වහන්සේ ඒ උත්තරීතර පස්වන බව උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ හරියටම මේ අවුරුදු 1620 කට පෙර ඒ කියන්නේ ලුම්බිනි සාලවල උද්‍යානයේදී ඒ අවස්ථාවේදී හරියට වෙසක් පුර පුර පසළොස්වක් බොහෝ දවස උදා වුණා විශාල නැකත චන්ද්‍රයා සමග උදා වූ සුබ මොහොතක් වුණා ඒ වගේම දසදහසක් සාක්කන අනන්ත ප්‍රමාණ සාධ්‍යාදි සාක්ෂයන් සිද්ධ වුණා දෙකක් මංගල්‍ය පූර්ණ නිමිති පහළ වුණා නැවත ජීවිතයේ අවුරුදු 29 යද්දී බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 29 දී අසල කුල පසලක බොහෝ දවසේදී සතර ප්‍රේමිත ලෙස නිමෝ දවසේදී කාමගත කුමාරයා උකන්න දවසේදී රාත්‍රියේදී අංකාලේ සංයමිතයාගේ සහායෙන් අභිනිෂ්ක්‍රමණය කොට අමෝමා නදී තීරේ උත්තර ප්‍රෝර්ජාවට පැමිණවදාලා බෝධිසත්ව කාලයේදී ආසක බුද්ධ ශාසනයේදී යෝතිපාල මානවක සිටේ ආසක සරුවක්යන් වහන්සේට කළ උපවාදයක් නිමිති කොටගෙන අවුරුදු කයකට ආසන්න කාලයක් දුෂ්කරක්ෂාව කරමින් මහා ප්‍රධාන වීරවදන්න සිද්ධ වුණා. නැවත 35 වෙනි අවුරුද්දේදී අනිත් විසක්කයට සැට දෙකකට කලින් උන්වහන්සේ මෙතුන් පිළිවෙත අනුගමනය කරන්න සමර්ථ වුණා. වෙසක් පොහොයට පෙර දවසේ අලුයම් කාලයේ පංච මහා සීලයක් දුටුවා. පසුදින වෙසක් පොහොය අලුයම් කාලයේදී උනාසේ දහතිකෙන් වලදලා මොතෝනේ කොටගෙන අයපාල නුගරු මුල ඉන්නපාත හේලා වෙනතුරු වැඩ සිටින්දී ආක ලක්ෂයක් පෙරම් පුරාගෙන ආ සුජාතා සිටුදේමී විසින් වාසිකෝ පවත්වනු ලබන දීන පූජාවේ අවස්ථාව ඉලවී සිටියා. එතුමිය දීමතුන බුද්ධ ශාසන කාලයේ ප්‍රාර්ථනා කරගෙන තිබුණා අනාගත බුද්ධ ශාසනයට බුදු වෙන උත්තරයන් වහන්සේලා මගට පළමුවෙනි දානේ පූජා කරගන්න මට ලැබේවා ඒ ප්‍රාර්ථනාවේ දායක සිද්ධ වුණා එතුමිය සකස් කරගත් ආචාර්ය අද්භූත දිව්‍ය අමෘතයක් ගැන ප්‍රණීත වූ ශීල කායාසය පිළිගත් මහා බෝධිසත්වයන් වහන්සේ මේ රංජනා නදී තීරයට පැමිණ දැන් පාසුවේ තන් වළඳලා තවත් 49කට ගානේ ආහාර කෘත්‍ය සම්පාදනය කෙරේ වාක්‍ය අදිෂ්ඨාන කොට සංකල්පයේ ගඟට දැල්වා මාද ලෝකුරා බුදු වෙනවා සත්‍යන නිරන්තරේ උඩුගම්බලා ඒවා කියේ. සැබවින්ම ස්වර්ණ හංසේ කුවාගේ මේ රන්කලේ උඩුගම්බලා කලාවැතුමක ගිලුණා. එදවස් අවසනතුරු තථාගතයන් වහන්සේ දුක්සලං වල සමවස්සෝයෙන් වැඩි ගියා. උනාසු උත්පත්ති පස්සේ මාසේ ධමදස්සනේ ආනාපාන සතිය ප්‍රථම ඥානෙ ලබාගත් බව බුද්ධ චරිතය දන්න හැමෝම දන්නවා. උනාසේ දුෂ්කරක්‍රියාකරන කාලයේදී මේ ආනාපාන සති සමාපත්තිය උපදවා ගන්නට නැහැ කියලා දුරේ පරිණියක් ප්‍රතිගුණ දෙන්නේ නැවතුන් වහන්සේ ආහාර පාන පරිභෝගයෙන් මැදුම් පිළිවෙත අනුගමනය කරන්නේ දුනේ එයින් සතු දෙකක් ඇතුළතදී ඒ භාගතුන් වහන්සේට පුළුවන් වුණා ආනාපාන සති සමාපatti උපදවන්නට ඒ සමාපatti සුණිය සවස් භාගයේ ගත කළ සතාගතයන් වහන්සේ තමන් වහන්සේට මෙලෙ දෙන්නේ මාර්ගයක් දිගේ ගමන් කරද්දී සෝතිතේනේ මංගල සම්මත බ්‍රාහ්මණ උතුමේ ඉදිරියේ සම්මත වුණා. එතුමාගේ තිබුණු කුසකලමේදී අදා භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවා. සරුවඥන් වහන්සේ මේ රැගෙන තමන් වහන්සේ කන්නේ ඒ ගමන් මගේ නිමාව වූ බුද්ධගයා බෝධි මංගලයට පැමිණලා මේ බෝධීන් වහන්සේ බෝධි වෘක්ෂයට මත ලෝකුරා බුදු වීමට පුළුවන් තැනෙල්ල ඉතාගෙන දකුණු දිග බටහිර දෙක උතුරු දිග විලෝකණය කළා. පොළව කම්පිත වුණා. නගරම දෙසම හිච්චල වුණා. නගරෙ දිගට මුහුණලා කුසපන මිදයට එලා ඒ මහදේන අදලකොට පෙර අනන්ත බුදු සසුනේදී බුදු පසේකතු මහ රහතුන් වහන්සේලාට සීලතුන්ට ගුණවතුන්ට දෙමෝපියන්ට වැඩිහිටියන්ට අසම්පන්නවා පුදුකල දිනේ මහිමේ ඒ මහා බෝධිසත්වයන් වහන්සේට තුදුසුණක් දිගපල ඇති වජ්‍රාසනයක් පරිණුණා. මේ වජ්‍රාසන රූපෝ තථාගතයන් වහන්සේ ප්‍රපුරාංග සමන්වාගත දීනි අධිෂ්ඨානයේ යෙදී ආනාපාන සති භාවනාවට සැරසුණා. ඒ අවස්ථාවේදී විසතුරු අඥානයේදී දරුවන් දන්ගෙන එලාවේ පිටේ පසුතැවිල්ලක් බැතුණා වූ පාරමිතා දුර්වලතාවක් නීති කොටගෙන වසවර්ත ගිය පුත්‍ර මායා සතිරෙණිය පැමිණ නව මහා වැස්ස රස්සෝණු ලැබුණා ගර්ජන තර්ජන කළා ඒ කියන්නේ තථාගතයන් වහන්සේ ඉරදැයන්ගේ මැදෙන් පාරමී සම්මාර්ථනය කොට සත්‍යක්‍රියා කිරීමෙන් මාර පරාජය කළා උන්වහන්සේට භාවනාව කරන්න පුළුවන් ආනාපාන සතිය කර්මස්ථාන භාවනාවෙන් රූපාවචර ධාන හතර මුදේවා ආනාපාන සති කර්මස්ථාන භාවනාවට අනුකූලව ඒ තථාගතයන් වහන්සේට පුළුවන් වුණා දස කඳුල සමාපatti කරවන්නට දස අසුබ සමාපatti උපදවන්නට පුළුවන් වෙනවා. යත්නිකාකාර කායගතපති ප්‍රථම අධ්‍යානුපදවන්න පුළුවන් වෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්මණීය විධාන උපදවන්න පුළුවන් වුණා. අරූප සමාපatti හතර උපදවන්න පුළුවන් වුණා. මෙසේ අල්පනා කර්මස්ථාන තිහෙම ඒ කථාගතයන් වහන්සේ බෝධි මූලයේදී මුදුන් පමුණවා ගත්තා. සාමාන්‍ය යෝගාවචරයෙකුගේ වගේ නොවි තථාගතයන් වහන්සේගේ මේ ධ්‍යාන බලය අසාමාන්‍යයි ඒකට සමීප කරන්න බැරි පුදුමාකාර ශක්තියක් ඒ තථාගතයන් වහන්සේගේ ධ්‍යාන සමාපත්තිය තුල විද්‍යමාන වන අර්ථනා කර්මස්ථාන සියල්ල සා උපචාර කර්මස්ථාන 10ක් සමතපේ කර්මස්ථාන මුදුන් පමිනෙන්නේ තථාගතයන් වහන්සේ තමන් වහන්සේට පුළුවන් වුණා పూర్වේ නිවාසානුස්මෘති ඥානයෙන් අතීත භව සංසාරේ බලන්නට විසි අසංගයේ කල්පලක්ෂයක පටන් ආර්මී පුරාගෙන පැමිණි ආකාරය තථාගතයන් වහන්සේ පෙරවිසෝ කඳ පිළිල ගන්නා නූලට හසුණා ඒ ඒ භවයන්දී තමන් වහන්සේගේ උත්පත්තියේ උන්වහන්සේගේ නම, ගම, දෙමව්පියන්, ජාතිය, කුල, ගෝත්‍රය, කුස මිතුකම්, ආහාර පාන, කර්මාන්ත ජීවනෝපාය, ඉන්ද සැපදු කළ කුසල් ලකුසල් සියල්ලම එක එක භවයක් ගානේ ප්‍රධානතන් වහන්සේගේ පෙරනිසෝ කඳ පිළිල ගන්නා නුවන්ට හසු වුණා. නැවත රාත්‍රී මධ්‍යම යාමේදී දිව්‍යං චක්ෂුර විඥානයේ ප්‍රතිලාභ කරගත්තා. ඊගාන් දක්ෂරදී පුරාණයට අතීතයේ දවස් 7ක අනාගතයේ දවස් 4ක අතක මේම සති දෙකක් තුළ මරණ උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් එවැගේම කුසල් අකුසල් කරන සත්‍යයන් ලෝකවාදී සීල සත්‍යයන් සීල අසෝතනික වස්තු පවා ඒ දිව්‍ය චක්ෂුර්ධි ඥානයේ අවබෝධ වුණා පැහැදිලිව දැක ගන්න පුළුවන් වුණා මෙසේ අතීත අනාගත වර්තමාන දුකාලයට අයිති හිත ඇති හිත නැති සෑම වස්තුවකුම හේතුඵල සම්බන්ධතාවයෙන් පවත්නා ඇති ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට හසු වුණා. එනම් නීති කොට යෙන පටිච්ච සමුප්පාද ක්‍රමයේ හේතුඵල සම්බන්ධතාව අනුව නාම රූප පරිච්ඡේද ඥානයේ ප්‍රථම විදර්ශනා ඥාන ලැබුවා. රාත්‍රී පස්වන යාමේදී අසමාන්ත උදසනා ප්‍රඥාව දීනු කොටගෙන බ්‍රහ්ම මූර්තිය උදාවන සුභ මොහොතේදී දසදාසක් ලෝකධාතු කම්පාවෙද්දී එවැගේම දසදාසක් සප්පරායි ප්‍රාතිවාරි සාත්‍රයන් සිද්ධ වෙද්දී සමාතර සකල ප්‍රේතයන් සෝදාහරිනු දසබල ඥාන චතුරු වෛසාරද්‍ය ඥානාදී අනන්ත බුද්ධ ඥාන පරිවාර කොට ඇති සර්වපුතා ඥාන ප්‍රතිලාභය උතුම් ලෝකුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණලා දාලා ඒනේ සරුවත්යන් වහන්සේ තමන් ආબોධ කරගත් ආර්ය සත්‍ය ආબોධයෙන් පරිපූර්ණ සංකල්පන ඇතුළේ මනෝමය උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා අනේක ජාති සංසාරං සංඝානිස්සං අනිබුද්ධං වහකාරකං ගමේ සම්තු දුක්ඛා ජාති පුනః පුනං ආකාරක දිත්තෝති උනේහං නකාහසි සම්මාතේ භාසුකා භංග දහකෝතං විසංකිතං විසංකාර යතං චිත්තං සංහානං කය මජ්ජගාති නතනේ දෙපදීම දුකක් බව දැන දෙපදීම කරවන කප්පුතුමා සොය සොයා නොදැතේ අනේක જાති සංසාර කළා මගේ චිත අසංකතයට ගියා නැවත ගමට ජීවය සාධන්නේ නැත කෘෂ්ණාසේ සංඛ්‍යාත අමාමහ නිවන ආબોධ වුණා කියලා තමන් වහන්සේ ප්‍රීතිවාර්ථ ප්‍රකාශ කළා දිනකට ප්‍රකාශයන් වහන්සේ සූවිසි කෝටිලක්වාර සමාපatti වරදෙනින් අනග නලියා බෝධි පරිවෘතේ වැඩි කියා උනාසේ එතනින් බෝධීන් වහන්සේට ගෞරව කරන පිණිස සතිය පුණුණියේ අනිමස ලෝතන පූජාවද පැවැත්වුවා. තුන්වෙනි සතියේදී කුලව සක්මනේ සක්මනේ යෙදී සිට තුන්විසි බෝධනාකාර සමාපatti සැතවින්දා. හතරවෙනි සතියේදී බුදුරජාණන් වහන්සේ කර්මයේ සම්වර්ධනය කළ රතනාගර සතියේ පස්වෙනි සතියේ අලිපාල නුගරොක් මුල මාර්ගීත්‍රෝල් ගමනේ කරමින් සමාපත්තිසෝ වින්නා අයෝසතේ මුදෙන්න රොක් මුලේ මුතුන්ගේ නාම භවන්නේ සමාපත්තිසෝයෙන් වැඩි කියා සමාපත්තිසෝ වින්නා අයෝසතේ මුදෙන්න රොක් මුලේ මුතුන්ගේ නාම භවන්නේ සමාපත්තිසෝයෙන් වැඩි කියා අත්තින සතියදී ආඝාතන මූලයේ එතනම සමාපත්තිසෝ වන්දනා තවත් 49කට ගතුය දැනටි වළඳා බෝධෝණේ කොට සද්දෝ රජතුමා දුන් දෙහි කරුණු වළඳලා කපස්සුවන්ත දෙදෙනාගේ අත්නෙත් මේ පිළිවෙත් වළඳා ඔවුන්ට බුද්ධ රත්නේ පිළිබඳව පූජනීය වස්තුවක් වූ තේස ධාතු මුද්දක්ද දී ඔවුන් සරණ සීලයේ පිහිටෙව්වා ඉන්නතුව ධර්ම ගාම්භීරත්වයේ සම්මර්ෂණය කරද්දී අතුලෙත් අධ්‍යයේදී සාම්පතේ බ්‍රහ්ම රාජාණන්ගේ ආරාධනය කරද්දී ධර්ම දේශනා කරන බවට ප්‍රතිඥා දුන්නා බුදු වීමේ මාස දෙකක් තුන ඇසලකෝ දවසේදී ධර්ම දේශනාව දසදහසක් සත්වයට ඇසලතේ ධම්මචක්ක පවත්තන සූත්‍රයෙන් දේශනා කොට වදාළා එදා පටන් 45 අවුරුද්දක් පුරුන්නේ දසුදාම් කලේ ග්‍රන්ථාරූඪ කරනම් අපනිතා බමතරේ දක්වා දාම් පොත්පත් ජීවන කරන් ධර්ම දේශනා කළා නමුත් අනාගතයේදී වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාවන්ට උද්ග්‍රාම ධාර්ම කෞසල්‍ය පිණිස ඒ කර්මස්කන්ධ සුවාසෝදාසා රසවතෙන් එකක් වූ ධර්ම වශයෙන් දෙකක් වූ පිටක වශයෙන් දෙකක් වූ නිකාය වශයෙන් පහක් වූ අංග වශයෙන් නවයක් වූ ධර්මස්කන්ධ වශයෙන් 84000ක් වූ ඒ තුන් ධර්ම දේශනාවන් අද අදාපතේ සංවාන තුනකකාරෝඩ වෙති ධර්මස්කන්ධ ඇටේක ඉතිරුව හේතෝ පවතින අධිෂ්ඨාන කළා. තථාගතයන් වහන්සේ මේ 45 අවුරුද්දක් පොළොන්නේ දසෝ අමාදාන වැස්යෙන් තෙමුණු ඉරු පාරමීයති ජනතාවතුලින් සූවිස අසංකේය කටකෝටි 50ක් දෙනා ආරි සත්‍ය අවබෝධයෙන් කාන්ත අමා මහ නිවනට සපත් වුණා. ඒ මේ ලෝක වැඩ සැලසූ තථාගතයන් වහන්සේගේ සංකාමිය තුල විද්‍යමාන වන අසීමිත ගුණස්කන්ධයන් සම්පින්දින වෙන බුද්ධ ගුණ පාඨයයි දැන් මේ ධර්ම දේශනාවට මාතෘකාවකෝන් ලැබුණේ. ඉතිපිසෝ ගාථාවය කුඩා දරුවන් පවා බොහෝම ආදරයෙන් භාවිතාකෝන් ලැබුණ ගාථා පාඨයක්. බෞද්ධයන් පමණක් නෙවෙයි අබෞද්ධයන් පවා මේ ප්‍රයෝජන ලබනවා. මේ කාර්යෝ හතලේ ලැබුණම ලැබේ ලංකාවේ නැගෙනහිර වෙල්ල සමීපයේදී කුදුම්බිය කියන ආරණ්‍ය සේනාසනයේ වික්ෂුන් වහන්සේලා මත වැඩ සිටින්නත් මාත්‍යු බෞද්ධ නොවන කතෝලික මහකුණෙක් වළඳකව ජීවත් වුණා. දාසත් එතුමාට රාත්‍රියේ සිහිනේ මෙන්න මේ මන්ත්‍රේ පාඩම් කරන්න කියලා සිහිනේ දෙවි කෙනෙක් කියලා තිබුණා. මේ මන්ත්‍රය වූ ස්වභාවයෙන් ගන්නා නම් බුද්ධ වෙන පාඩයක් බැරි වූ ඉස්ලාමීය මතයක් නෑ කියලා. එදාම දැන් පසුදා එතුමා ඇවිදගෙන යද්දී දැනන්ත වාක්‍යය මූලත මූල සම්මුඛ වුණා. මොකදනේ තීන්දක් නැති කිසෝදාතාව කිව්වා. සැබවින්ම ඉතිපිසෝදාතාව ආනුගාමයේ මේ වලදා ආකර්ෂක හැරේ පැන ගියා. මේතුමාට තේරුණා මේ මන්ත්‍රයේ තියෙන ආනුභව සම්පත්තිය එනිසා එතුමා ඉතිපිසෝදාතාම රහදාවල් දෙකේ භාවිතා කරන ලැබුවා. එනිසා එතුමා පසු කාලයක සැබෑ බෞද්ධයෙක් බවට පත් වුණා. ඒ සාම බෞද්ධ භික්ෂුන් වහන්සේලාට තියෙන වැඩි නිසලසුවා කුඩුම් දුගනාරන්නේ තේනාසනේ ලංකාද්වීප ඈතාපේතේ ප්‍රවා චිර ප්‍රසිද්ධ වූ ආනුභව සම්පන්න රහත් භූමිය. ඒ මේ ආරණ්‍ය තේනාසනේ ආදි දේවතාවෙක් මේ ගාථාව උගන්වන්නට ඇති. එනිසා මේ ගාථාව නිතර නිතර භාවිතා කළොත් ඒක බුද්ධ ආනුස්සතියේ භාවනාවක් වෙනවා. බුද්ධ කියන මේ වචනේ තීතල පමණින් පුදුමාකාර අනුසස් ලැබෙන බව අපි කවුරුත් පිළිගන්නට ඕනේ. විශේෂයෙන්ම බුද්ධ අනුස්සති කියන වචනේදී තේරුම අපි සලකා බලමු. බුද්ධ කියන්නේ බුද්ධෝ සම්බන්ධ ඥානෝ බුදුරජාණන් වහන්සේ කියන්නේ සර්වඥතා ඥානයේ තථාගතයන් වහන්සේයි. එතකොට මේ සර්වඥයන් වහන්සේගේ සංකාමගත ගුණ නැවත නැවත නැවත ආවර්ජන කරනවා නම් ඒකට කියනවා බුද්ධානුස්සති. අනු අනුසතේ අනුසති නැවත නැවත දෙකිරීමයි අනුසති කියන්නේ. ඒකට මේ අනුසතිය කුමක් සඳහා කළ යුතුද කියන එකත් තේරුම් ගන්නට ඕනේ. විසුද්ධි මාර්ග අටකතාවේ බුද්ධානුස්සති භාවනාව දක්වන උපදේශ කතාවේ අවසානයේ දක්වලා තියෙනවා ඊළඟට තමයි බුද්ධානුස්සති මනුලෝකෝ වික්ඛු සප්පි සදාරවෝ හෝති සප්පතිස්සෝ සද්ධා මේ පුණ්‍යං සති මේ පුණ්‍යං පඤ්ඤා මේ පුණ්‍යං පුඤ්ඤ මේ පුණ්‍යං ච අධිගච්ඡති ඊට පාලොන්ත බබලෝ හෝති දුක්ඛාගෝත්‍රේ සමත්තෝ හෝති බයදේර සමෝ හෝති සත්තාන සංවාස සංයම් පටිලදති බුද්ධ අනුස්සතිය අධ්‍යාවුත්තං ච ශරීරං ඒකේ ධර්මයේ පූජාරාම හොති බුද්ධ භූමියන් චිත්තං නමති දීතිකෝ කම්මේ වස්තු සමායෝගී සම්මතා සත්‍යාවිය පස්සතෝ කෙලක්කම් පටිපත්තාදී බුද්ධින් අපත විද්‍යන්තෝ කන සුරුති පරායනෝ හොති මේ ආනසංස 10ක් දැක්වෙනවා ඒ කියන්නේ බුද්ධානුස්සතිය බහුල වශයෙන් යම් කෙනෙක් වඩනවා නම් සරුවත්යන් වහන්සේ දෙරෙහි අතිශයින්ම ගෞරවය, ප්‍රසාදය, ප්‍රාප්තිය පිළිගැනීමක් ඇති වෙනවා. ඒ කාණිසන්තය. අනිත් ශ්‍රද්ධාවේ, සීලයේ, ප්‍රඥාවේ, පුණ්‍යානුභාවයේ විකලත්වයට උසස් මාර්ගපත් වෙනවා. ඒ වගේම ප්‍රීතිය ප්‍රමෝදය නිතරම බලපවත් වෙනවා. වේලාපත්තිකේ දුක කනගාටුවක් නැතුව බොහොම සන්තෝෂයෙන් සැපෙන් දවස ගෙවන්න පුළුවන් වෙනවා. මේ මක්කුසාපය බුදු ගුණ ආවර්ජන කරන්නාගේ හිත පිරිසිදු වෙනවා. චෛතසික පිරිසිදු වෙනවා. එමන්ිය චිත්ත ඡායතයන් වැඩ කරන වස්තු රූපයේ පිරිසිදු වෙනවා. දීඝාකෝ පිරිසිදු වෙනවා. මේ පිරිසිදු දීඝාකෝ සතර ශරීරයේ පැතිර යාමේ ඔහුගේ සංකාමයේ නිරෝධී රූප කලාප ප්‍රසන්න රූප කලාප ඉතිරි පැතිරි පහළ වෙනවා. එමන්ිය ආයස වැඩෙනවා, වර්ණය වැඩෙනවා, ගමේ වැඩෙනවා, සැපේ වැඩෙනවා, නුන වැඩෙනවා. සැපෙන් නිින්ද යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සීන නැකෙන යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිසයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ රැකවරණ ලැබෙනවා. ඒ වගේම අනියාහුත වලින් ඉන්නේ සැපෙන්නේ අනුතුරු නිවාරණය වෙනවා. මූලික වර්ණයේ දහපත් වෙනවා, ඒක වහා සමාධිගත වෙනවා. මේ වාගේ ආනිසංස රාශියක් මේ සංකාමයේ ඇතුළේ දැවිය ප්‍රීති ප්‍රමෝදය නිතර බහුලව වාසය කරන්නේ වෙනවා. හැමදාම සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔච්චර ජීවිත ප්‍රඥාවක් ඒවාට සතුට මොහොනිය පිළිපත් ඒවා නිවාරණේ නිරාකරණය කරගන්න සමර්ථ වෙනවා. දුක්ඛාගාතනේ සමර්ථෝ කායික මානසික දුක් වේදනා දරා ගන්න සමර්ථ වෙනවා. ඒවෙන් කම්පා නොවන්නේ වෙනවා. පරිදේවන සහෝ ඕති ඒ කියන්නේ බය හා භයානක අරමුණු අනුගාමී කරන්න තරම් ඒජවන්ත භාවයක් ඇති වෙනවා ශක්ති විශේෂයක් ඇති වෙනවා දිවා රාත්‍රියේදී මායාවක් බය සුඛත්වයක් හෝ දෙකේ නිවිද සත්‍යයක් පත් වෙනවා එවැගේම සත්‍තාරා සංවාද සංඥාන් පතුලගදී සමාජික නිතරම සරුවක් වෙනවා හැදෙනවා කියන එකක් පාල වෙනවා එතමනක් නෙමෙයි ඒ බුදු ගුණ නිතර වෙනින් කළ ඒ සංකාණයේ බුදු නඳුනක් ඕන පූජනීය වෙනවා. බුදු නඳුනක් ඕන පූජනීය වෙනවා. යම්කිසි පාප කර්මයක් කරන්න තරම් අවස්ථාවක් එන්නේ සිටියොත් සංවර්ධනවා ඉදිරිපිට කියනවා වාගේ ඒකේ විශාල ගෞරවයක් ඉරියව්වක් ඇති වෙනවා. එතමනක් නෙමෙයි ලෝකුරා බුදුගාපටාන්විත නැමෙනවා. මේ ජීවිතයේ අරිහත්ත්වය සාක්ෂාත් කරගත නොහැකි වුණොත් ඒකාන්තයෙන් සුගති ප්‍රදායන වෙනවා. පිටසක්වලට මූපදින්නෙක් වෙනවා මිසදුට නොගන්නෙක් වෙනවා මිසදුට කුණේ උපන්නත් මිසදුට නොගන්නෙක් වෙනවා කල්යාණ මිත්‍රයන් ජාති ජාති ලබනවා ලෝකවා බුදු කෙනෙකුන් වහන්සේව පහළ වුණොත් ඒක නැත්තා සෝයාගෙන ලැබෙනවා එවැගේම සතර අපාදිතේ රතින් දෙන්නේ වෙනවා භාවයක් පාසා පිළිය නුවණිය ගුණය ඒකේ අගතන්පත් වෙනවා මේ වගේ අනේකානිකන්ත රාශියක් ලැබෙන බව මේ බුද්ධානුස්සති භාවනා කර්මස්ථාන අවසානයේ පැහැදිලි කරලා තියෙනවා. සමනින්ම අපේ ලංකාවේ ඈත අතීතයේ බොහෝම විසු විසුනේ උපාසක උපාසිකාවෝ මේ බුද්ධානුස්සති භාවනාව බහුලවලා තියෙනවා. ඒ නඩුවාට නිදසුන් අත්කතා දීපවල බහුලව දකින්න ලැබෙනවා. අද කාලයේ ගුරුමරා කරන්නේ බෞද්ධ රත්නවල දිහි පැහැදිලි සෑම දිනම වැඩියෙන් බුද්ධානුස්සතිය භාවනා වඩනවා මේක දාවදලක් වෙනවා බුද්ධානුස්සතිය භාවනාවෙන් වැඩි කෙනෙකුට ඕනෑම භාවනාවක් කරන්න සුදුසුකම් ඇති වෙනවා සමාධියේ සිටේ භාවනා භූමියක් වෙනවා මක්නිසාදේ බුද්ධ ගුණයන් දිනුනාව ඒ චිත තුළත බය සංත්‍රා සැකවන්නේ නැති බැවින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බහුලව ශ්‍රද්ධා බලයේ බහුලව යන්න බැවින් ඕනෑම භාවනාවක් කරන්න පුළුවන් වෙනවා කිසිම දෙයකට කලකිරීම නැතුව අසුබකවන්නේ නැතුව මන්දෝ සායවන්නේ නැතුව ඒ භාවනා කලදාන් දිනු කරගන්න හේතුවක් වෙනා මේ බුද්ධානුස්සති භාවනා පුරුදු කර ගැනීම ඒකම මේ බුද්ධානුස්සති භාවනාවේ අංශක් වීම දැනගෙන අපි නිතර නිතර මේ වැඩුවෝ අපට පරලෝයන් දෙකේ මේ ජීවිතේන අනේකානිකන්ත නිරාගන්න පුළුවන්. මේ කවුරුත් 22කට පෙර එකදාස් පොලොවේ සැත්නෑ පහේ ජූනි මාස 10 වෙනිදා භාවනා පන්තියකට පෙර අභිධර්ම පාඩමක් උගන්වන වෙලාවේ අභිධර්ම නිදානය ගැන අපේ ශිෂ්‍ය පිළිතුරුතුමා තාම කතාවක් කිව්වා. ඒ අවස්ථාවේ ප්‍රශ්නයක් නැගුවා අපේ සරුවත්යන් වහන්සේ කාව්‍ය සාභාවනයේ අභිධර්ම දේශනා කළේ මාස වර්ෂ ප්‍රමාණය මාස තුනකදී. මේ මාස තුනේ දින වර්ෂ ප්‍රමාණය කොච්චර දලාවක් දෙකලා මා ප්‍රශ්නයක් නැගුවා. සැබවින් මේ ජීවිතයේ පිළිසිත කොහොමවත් ඒකට පිළිතුරු දෙන්න බැරි වුණා. මමත් ඒ ගැන පොතකින් දැකලා තිබුණේ නැහැ, යමක් හිතලා තිබුණේ නැහැ. ඒ නිසා මේ ප්‍රමාණකෝ ප්‍රශ්නයට පිළිතුරු නොදී සිටින ගුරුවරයෙක් වශයෙන් මට සුදුසු නැති නිසා මම ඉතිපිසෝ ගාථාව දීගලා ඒ වෙනකොට මම ඉතිපිසෝ ගාථාවේ ලක්ෂ 10ක් පරිපූර්ණ කළ තිබුණා මම ඉතිපිසෝ ගාථාව දී කරලා අදිෂ්ඨාන කරගත්ත මෙන්න මේ ගුණ නමයේ තථාගතයන් වහන්සේ ඒ අභිධර්ම දේශනේ පැවැත්වුවේ ඒ නිසා මේ නව මහා ගුණේ ආනුභාවය මට මේ ප්‍රශ්නයේ පිළිතුරු වහා ලැබේවා කියලා අදිෂ්ඨාන කළා. බුදුම ආචාර්ය බුදුම ආස්තම බුදුගුණ බලයේ දෙලෙකෙනෙක් කියන විපාක මානසික හිතක් පාලන විනාඩිගමයේදී ඒ බලයේ ලැබෙනකොටම මම පිළිතුරු දුන්නා විනාඩිගමයේ නැවත කිසි පිළිසුතු නම් කිව්වා මේ විනාඩි 9 කියන එක හදලා බලන්න. බලන්න හදලා බලන්න. අපට අවුරුදු 100ක් කවුරු සාභාවික දවසයි ඒක අපේ අවුරුදු 100 මාස කරලා මාස තුන ඉහ වෙලාවෙන් කොච්චර වෙලාවක්ද කියලා බලන්න. ඒ කියන්නේ අපට අවුරුදු 100ක් ඉහි එක දවසක් ඇතුළේ 60 පැයනේ ඒ 60 පැය විනාඩි කරලා මාස තුන බෙදලා බලන්න. සැබවින්ම අපට දවස් 10ක් එහි එක විනාඩියයි. අපට දවස් 10ක් එක විනාඩියයි. දහස් 90ට විනාඩිමයි ආශ්චර්යයක් නේද ඒ කියන්නේ දහම් යතුණුවක් මෙයා निराකරණය කර ගැනීමට බුදු ගුණ ආවර්ජනා කිරීම කොච්චර ප්‍රයෝජනවත්ද මේ වාගේ ජීවිත ප්‍රසල් යාගන්ත බුදු ගුණ තුලින් පුදුම ශක්තියක් අපට නිවා ගන්න පුළුවන් ඒක අපි බොහෝම කරුණාවෙන් ගෞරවයෙන් ආදරයෙන් මෛත්‍රියෙන් ආරාධනා කරනවා මේ බුද්ධානුස්සති කාරණාවේ බෞද්ධ වශයෙන් සීල බෞද්ධෝ වඩත්වා පින මේ ආරාධනී ඊළඟට ඉතිසෝගාථාවේ තේරුම් පෙර බෞද්ධයන් වශයෙන් අපි නිතර නිතර අවුරුද්දන්නවා නමුත් ඒ සම්බන්ධ දෙතු හැඳින්වීම වේලාවේ සමනින් කළ යුතු වෙනවා ඒක පළමුවෙන් මේ ඉතිසෝගාථාව තුලින් බුද්ධානුස්සති භාවනාව වැඩි වීමේ ඊළඟ කීපයක් ගැන හඳුන්වලා තියෙනවා පසුගිය මාසයේ ගුරුමරාට මෝලමිය නුවර පාහව චිත්තල පබ්බ ආරණ්‍ය සේනාසනයේ ගත කළ අපට ඒ ප්‍රධාන කර්මස්ථානාචාර්යයන් වහන්සේගෙන් විශේෂ උපදෙස් ලබා ගන්න පුළුවන් වුණා. උන්වහන්සේ අර ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැදෝ සමත භාවනා පිළිවෙල හරියටම උගන්වනවා. උන්වහන්සේ පොතේ මනාගෙන පමණක් නොව අධ්‍යක්ෂින් ඇතුළු සාහිත්‍ය සංකාණය ඇතුළු පරිපූර්ණ චිත්ත සමාධි ධ්‍යාන සමාපත්ත තුලයි ශිෂ්‍යයන්ට උගන්වන්නේ. උන්වහන්සේ භාවනා මාර්ගය කියනවා ආනාපාන සතිය රූපාවචර ධ්‍යාන හතර උපදවා ගන්නවා. ඊළඟට ඥාන සහකාරී ආගත සතිය ප්‍රථම ධ්‍යාන දෙකක් උපදවා ගන්නවා. ඊළඟට අත්තික සංඥාවෙන් කියන්නේ ඇට සැකේ අරමුණකට කියන්නේ ඇටසැකිල්ල සුදු පාට නිදු කරගෙන ඕදාත කතන සමාපatti උපදවනවා අභිභායතන වශයෙන්. ඕදාත කතනේ රූපාවචර ධාන හතුරු උපදවනවා. නැවත ඒ රූපාවචර සමාපatti හතර ඕදාත කතනේ උපදවාගත්තට පස්සේ මෛත්‍රී බ්‍රහ්මණය වෙන ධාන 520ක් පොදු කරනවා. නැවත කරුණා බ්‍රහ්මණය වෙන මුදිතා බ්‍රහ්මණය වෙන ධාන සියල්ල උපදවනවා. අන්තිමට උපේක්ෂා බ්‍රහ්ම විහරණයක් පුරුදු කරනවා. ඊළඟට දෙන්නේ බුද්ධානුස්සති භාවනාව. මේ බුද්ධානුස්සති භාවනාවේදී සර්වඥන් වහන්සේගේ රූප විලාසය තමා ඉදිරියේ මවාගල් අධිෂ්ඨාන කරනවා. ඒ කියන්නේ සමාපත්තිනාදී යෝගාවචරයට අධිෂ්ඨාන කළ පරිදි මේක සිද්ධ වෙනවා. සමාධිත් තේ පතින ආලෝකයක් ඇතිවරින් විශේෂයෙන් ඕදාත පතින ආලෝකයක් ඇතිවරින් බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ තමා දැක පළපුරුදු ප්‍රසාදනීය බුද්ධ රූපයක් සිටේ මවාගෙන ඒ බුද්ධ රූපයේ දෙස විකින් නලාගෙන ඒ බුද්ධ රූපේ නලාපලයේ දෙස විකින් නලාගෙන ඒ නව ගුණය ආවර්ජනා කරනවා අරහං අරහං අරහං අරහං මේක දිගට මෙහෙ කරනවා මේකෝ දිගේ මුද සමාධි වෙනවා හැබැයි සමාධි වෙනකොට බුද්ධ රූපය අප්‍රදාන වෙනවා බුද්ධ රූපේ නෙමෙයි බුදු ගුණ බුදු ගුණයෙන් පරිණිච්චිත සමාධිමත් වෙන උපකාර සමාධිය බාට කරනවා. නැවත සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ගුණයෙන් නිහිතනවා. ඒ විදිහට නවමහා ගුණයෙන් ආවදේන අකුරණේ ඒ බුද්ධානුස්සති උපකාර සමාධිය කරනවා. මෙන්න මේකයි අමතානාචාර්ය ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය වඩන පිළිවෙල. හැබැයි මේ එකම ගුණය නැවත කැමතිනම් ඒ අර්ථ දෙදෙනා බෙදෙදෙනා ඒ අර්ථ සියල්ලම සම්පූර්ණණය කරමින් බුද්ධ අනුසතිය වඩන්න පුළුවන්. නැවත බුද්ධ අනුසතිය දනතුරුව අවිඥානික දස අසුබ සමාපatti පොදවන්න උපදෙස් දෙනවා. නැවත මරණානුස්සතියේ උපකාර සමාධි පොදවනවා. නැවත යෝගාවචරයට අභිධායතන වශයෙන් නීල කසන, දීප කසන, දෝලක කසන කියන වර්ණ කසන ඉතිරි තුනක් සම්පූර්ණ කරමින් රූපාන්තර සමාපත්ත ලබා දෙනවා. ඊළඟට රතන කසන ආපෝ කසන තේජෝ කසන වායෝ කසන ආලෝක කසන ආකාශ කසන කියන පිටිලු කසන භාවනා කියන්නේ රූපාන්තර සමාපatti හතර හතර උපදෝමිය උපදෙස් දෙනවා. ඊළඟට ආසන භාවනා 10 අතුරේ ආකාශ කසනේ හැර ඉතිරි කකුල නමයේ උගුරු වෙලා එකින් එකට අරූප සමාපatti ලබා ගන්න උපදෙස් දෙනවා. අරූප සමාපatti ලබා ගත්තාම අත් සමාපatti වාදී යෝගාවචරයට පුළුවන් වෙනවා ධාතු කර්මස්ථානයේ විදර්ශනාවට හැරෙන්න. මේ විදර්ශනාව වඩලා අනුපීවලින් විසුදු මාර්ගයේ දැක්වෙන පරිසම්මුදා මග්ගපාළි අට කතාවේ දැක්වෙන එවැගේම ඊළඟ අප්‍රතම අට කතාවේ දැක්වෙන්නේ සවිසුද්ධ වූ නිර්මල වූ නිර්ආකූල වූ එවාගේම නිර්ගන්ධී වූ යතයක් නැති ධර්මයක් නැති කරුණාවක් නැති කිසිම ප්‍රඥාවක් නැති කිසි දෙයක් ජීවිතේ දුරක් නොවන සවිසුද්ධ උදසනා භාවනාව ඒ කම්මස්ථාන ආචාර්යයන් වහන්සේ උගන්වනවා සැබවින්ම අද මේ භාවනා මධ්‍යස්ථානයේ ඊයින් ප්‍රතිඵල ලබාගත්තේ වික්ෂුන් වහන්සේලා එවැගේම දසසේ මාතාවරු ගෘහස්ත බෞද්ධ උපාන ප්‍රවෝ භෝධයේ කියනවා. අපේ ලංකාවට මේ භාවනා ක්‍රමයේ ලබා දීමට මේ කර්මස්ථානාචාර්යයන් වහන්සේ විශේෂයෙන් බලාපොරොත්තු වෙන පසුගිය කාලේ ලංකාවට වැඩම කරන අප්‍රසිද්ධ ඒ සම්බන්ධව උපදෙස් දෙන නැවත වාරි කුමාරස ලංකාවේ වැඩි කලක් නැති ලංකාවට අනුග්‍රහ දක්වන්න බලාපොරොත්තු වෙනවා. උනාසගේ බලාපොරොත්තු මේ භාවනා ක්‍රමයේ ලැබුණේ ලංකාවේ ඒ රටේ බුද්ධ ධර්ම ලැබුණ ලංකාවේ ඒ රටේ ප්‍රෝඥා උපසම්පදා ලැබුණ ලංකාවේ නිසා ලංකා දීපවාසීන්ට මේ භාවනා කරන්නේ දින තුන් මාස බලලා අධිකාමයට තු කටයුතු කරනවා මේ කතාව ඉදිරිපත් කරන්න දෙදුනේ භාවනා විලාසයේ දින තුන්ට ඒ සම්බන්ධව කරකවත් ඡන්දේ වැඩිවා කියන මෛත්‍රියයි ඊළඟ බුද්ධානුස්සති භාවනාවේදී තමතුනම් ඉතිපිසෝ ගාථාව පාළු වශයෙන් කල්පාත වශයෙන් එක දවසක සියවර දහස් වරාවේ භාවිතා කිරීම බුද්ධානුස්සති භාවනාව. නැවත ඒ ධාතාවේ තියෙන තේරුම නමය එකක් ගානේ අරහං ගුණය සම්මා සම්බුද්ධෝ ගුණය විද්‍යාකරණ සම්පන්නෝ ගුණය මේ විදිහට ගුණ එකින් එකට ආවර්ජනා කරමින් භාවනා නංගන්න පුළුවන් වෙනවා. ඊටම සරල ඒ වගේම කාටත් බලපෑම් කරගන්න පුළුවන් භාවනා වදන්තියක් මම දීපත් කරනවා. ඒ භාවනා වදන්තිය අතසාධන කරගන්න නෙවෙයි. කැමතිනම් ඒ අනුව තම තමාට ගැළපෙන දකින් ගැළපෙන වචන වලින් දෙවියන් හෝ දෙවියන් හෝ භාවනා වදන්ති සකස් කරගෙන භාවනා වදන්න පුළුවනි. විශේෂයෙන්ම බුදුගුණ භාවනා කිරීමේදී සමාධි සීලය පිරිසුදු කරගෙන සුදුසු තැනක වාඩි වෙලා ඊමාන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රසාදන වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නම ඇතින් දකින්නකෝ ඇතින් දකින්නකන් සිටින් මවාගෙනකෝ මේ බුද්ධානුස්සතිය භාවනා වැඩිම කළ යුතු වෙනවා. කලින් ඉතිකුසෝ ගාථාව සීකරනවා. ඊළඟට ඉතිකුසෝ ගාථාවේ ගුණපද නමය මුලසිත ආදක අගසිත මුලට වරක් හෝ දෙකක් ආවර්ජනා කරනවා. ඊට පස්සේ මේ ගුණ නමය එකක තේරුම් විසුදු මාර්ගයේ හොඳම ලක්ෂණද තියෙනවා. එවැගේම තවත් අට කතාවල තියෙනවා ඒ කියන කරුණු අනුව පුරාණ ආචාර්යයන් වහන්සේලා භාවිතා කළ ක්‍රමය මේ මාර්ගිකපත් කරුම් ලැබෙනවා ඒකට කරුණික සමන් දෙන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සෝ භගවායිති තී අරහං සෝ භගවායිති තී සම්මා සංගුණ්ඩෝ සෝ භගවායිති තී විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ භගවායිති තී සුගතෝ සෝ භගවා ඉතිතේ ලෝකවිදු සෝ භගවා ඉතිතේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සෝ භගවා ඉතිතේ සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිතේ බුද්ධෝ සෝ භගවා ඉතිතේ භගවා සෝ භගවා ඉති භගවා සෝ භගවා ඉති බුද්ධෝ සෝ භගවා ඉති සත්තා දේව මනුස්සාන සෝ භගවා ඉති අනන්තරෝ පුරිස ධම්මසාරතේ සෝ භගවා ඉති ලෝකවිදු සෝ භගවා ඉති සුගතෝ සෝ භගවා ඉතිති විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිති සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිති අරහං මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ සත්අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ ගුණවද මනෝත්‍ර නිදාන ආනුභාවයෙන්ද නවා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පුරලද වාක්‍ර විධාන ආනුභාවයින්ද සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පුරලද මහා ප්‍රණිධාන ආනුභාවයින්ද සමතින් සත්කාරණිකානුභාව බලයෝ මේ වවුරුදු 2585කට පෙර බුද්ධගයා සුද්ධ භූමියේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පිටදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදු බවට පැමිණව දාලසේක ඒ මහාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ වාසනාසහිත සතුටක් තේසයන් දෙලින් දුරු වූසේක රාගාදී කෙලෙස් සතුරන් යසූසේක සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් කර දිනලූසේක ආමිෂ ප්‍රතිපatti පූජාවනට සුදුසු වෙනසේක සාසුන්වත් පවක් නැති අති පරිසුද්ධ සංකාණය තිසේක එබැවින් මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ අරහත්නම් වෙනසේක මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කර යුතු සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ තේක පිරිසුඳ අවබෝධ කටයුතු වූ දුක්ඛ සත්‍යය පිරිසුඳ අවබෝධ කළසේක ප්‍රාණය කටයුතු වූ සමුදය සත්‍යය ප්‍රාණය කොට වදාළසේක සාක්ෂාත් කටයුතු වූ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂවතයෙන් අවබෝධ කළසේක භාවනා වශයෙන් වැඩිය යුතු වූ මාර්ග සත්‍යය භාවනා වශයෙන් ලැබුණසේක සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥාප්ති නිර්වාණ යන පංචවිද නිය මණ්ඩලය පරේපදේශ රහිතව ස්වයං භුඥානයෙන් සර්වාකාරයෙන් අවබෝධ කර ගැනීම සම්මා සම්බුද්ධනම් වෙනසේක මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ විදර්ශනා ඥානයෙන් සමන්වාගත වෙනසේක මනෝමය ඥානයෙන් සමන්වාගත වෙනසේක දීර්ඝා ඥානයෙන් සමන්වාගත වෙනසේක දීමේසෝත ඥානයෙන් සමන්වාගත වෙනසේක පරිචිත්ත විඥානා ඥානයෙන් සමන්වාගත වෙනසේක ඌර්මේ නිවාසානුස්මති ඥානයෙන් සමන්වාගත වෙනසේක දිව්‍යං චක්ෂර විඥානයෝ සමන්වාගත වෙනසේක Thank you.